දුක්ඛා පටිපදා කිප්පා විඥා සුඛා පටිපදා දන්ධා විඥා සුඛා පටිපදා කිප්පා විඥා ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ පටිපදාති කුරුණෑගල අරිය මග්ග සෙනසුනේහි අතිගෞරවනීය අපේ කඹුරුගමුවේ විමල රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නවසරයි සද්ධාවන්ත පින්වත්නි අද දවසේ මේ සේනාසනයේහි මෙබඳු ධර්ම දේශනාවක් පවත්වන්නට මූලික දායකත්වයෙන් කටයුතු කරන්නේ මාන්නක් පෙරම පවුලේ පින්වත් පිරිස සහ නෑදෑ හිතමිතුරනුත් ඒ වගේම අරිය මග්ග සේනාසනයේ දායක පින්වත් පිරිසක් විසින් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද මේ පින්වත් හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වලා දීලා තියෙනවා. ඒ වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මෙසෙන සුනේහි දායකත්වයේ දරන පින්නතුන් ඒ වගේම ගම්වාසී ප්‍රදේශවාසී පින්නතුන් වගේම බොහෝ දුර බැහැර ඉඳලත් බොහෝ දෙනා අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින්නේ තථාගත සද්ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ මෙලව පරලොව ජීවිත අර්ථවත් කරගන්නට මේ ලැබුණු අවස්ථාවය ප්‍රයෝජනයට ගැනීමක් වශයෙන් ඒ අනුව හැම දිනම සවස් භාගයේ මේ සෙනසුනට ඒක රාශී වෙලා බුද්ධ වන්දනා ආදිය බුද්ධ පූජා ආදිය නිම කරලා දැන් තැන්පත්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. අද පිනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පටිපදා වග්ගයේහි සඳහන් වෙන පඨම පටිපදා සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ පටිපදා මහණෙනි ප්‍රතිපදා සතරක් තියෙනවා. එහෙම නැත්නම් එකම ආරෂ්ඨාංගික මාර්ගය, එහෙම නැත්නම් නිර්වාණගාමිනී ප්‍රතිපදාව සතරාකාරයකට බෙදෙනවා. අපි දන්නවා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු කොයි කාටත්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 ලෝකේ යථාර්ථය අවබෝධ කරමින් අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරමින් නිර්වාණ අවබෝධය ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයේ දැක්වෙන මේ මාර්ගාංග කියලා කියන්නේ අපි හැමෝගෙම සිත්වල ජනිත වෙන ගුණාංග 8ක්. ඒ සිතේ ජනිත වෙන ගුණාංග හඳුන්වනවා චෛතසික කියලා. සිතුවිලි එතකොට ඒ සිතේ ජනිත වෙන චෛතසික කොටස් දෙකකට බෙදනවා කුසල චෛතසික සහ අකුසල චෛතසික අකුසල චෛතසික සිතේ ක්‍රියාත්මක වෙනකොට ඒ අකුසල චෛතසික වලින් යුක්ත සිත් හඳුන්වන්නේ අකුසල් සිත් හැටියට. කුසල චෛතසික යෙදෙනවා නම් ඒ සිත් හඳුන්වන්නේ කුසල් සිත් හැටියට. එතකොට මේ ආරියෂ්ඨාංග මාර්ගයේ දැක්වෙන මාර්ගාංග 8ම අර කුසල් සිත්වල යෙදෙන කුසල චෛතසික. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයි. ප්‍රඥාව කියලා කියන්නේ කුසල චෛතසිකයක්. ඒක නිවන් මඟට අපිව යොමු කරන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේම සම්මා සංකප්ප කියලා කියන්නේ විතර්ක චෛතසිකය. විතර්ක චෛතසිකය කුසල කුසල් දෙකටම යෙදෙනවා. මූලික වශයෙන් අපට ධානය උපදවන්නට යම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්නට යම් කාරණයක් නැවත නැවත මෙනෙහි කරන්නට අපට විතර්ක චෛතසිකය තමයි උදා වෙන්නේ විතර්ක චෛතසිකයයි කියන්නේ අරමුණට නැවත නැවත සිත යොමු කරන ගතිය ප්‍රඥා චෛතසිකයෙන් කරන්නේ අරමුණෙහි ස්වභාවය ප්‍රකට කරන ගතිය සම්මා දිට්ඨියෙන් එකයි කරන්නේ සම්මා දිට්ඨිය යම් තැනක තියෙනවා නම් එතන ප්‍රඥාව තියෙනවා ප්‍රඥාවේ ස්වභාවය තමයි ආලෝකයෙන් කරන කාර්යය තමයි ප්‍රඥාවෙන් කරන්නේ දැන් ආලෝකයෙන් මොකක්ද කරන්නේ හැම දෙයක්ම ප්‍රකටව දකින්න සලස්වන්නේ අන්න ඒ වගේ ගුණයක් තමයි ප්‍රඥාවේ තියෙන්නේ ප්‍රඥාව යම් සිතක යෙදෙනවා නම් ඒ සිතින් අරමුණු කරන ඕනෑම අරමුණක හැබෑ ස්වභාවය ප්‍රකට වෙලා පෙනෙන්නට ගන්නවා යම් සිතක ප්‍රඥාව නැතිනම් ඒ සිත මෝහයෙන් යුක්තයි අවිද්‍යාවෙන් යුක්තයි මෝහයේ ස්වභාවය තමයි අන්ධකාරයෙන් කරන කාර්ය තමයි කරන්නේ මොකද්ද අඳුරෙන් කරන්නේ පෙනෙන ගතිය නැති කරනවා අප්‍රකට කරනවා එතකොට යම් සිතක මෝහය අවිද්‍යාව මතුනොත් ඒ සිතෙන් ගන්න අරමුණ එහි ස්වභාවය පැහැදිලි නැහැ ප්‍රකට නැහැ ඒක යථා ස්වභාවය හඳුනා ගන්නට බෑ ඒ නිසා සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව යම් සිතක යෙදුනොත් තමයි ඒ සිතෙන් අරමුණේ හැබෑ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය නිර්වාණගාමිනී මාර්ගයේහි මාර්ගාංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්මා සංකප්පය කියන්නේ නැවත නැවත අරමුණට සිත යොදවන මානසික ගුණය. ඒ විතක්ක චෛතසිකය. විතක්ක චෛතසිකය තමයි අපිට මේ වචන හසුරවන්නත් උදව් වෙන්නේ. ඒතර විතක්ක චෛතසිකෙන් කරන්නේ අරමුණට නැවත නැවත අවධානය යොමු කරනවා. දැන් අපි යමක් ගැන කල්පනා කරනවා කියන්නේ හිතනවා කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ අපිට යම් කිසිවක් හොඳට වටහා ගන්න ඕන නම් නැවත නැවත අරමුණ ගැන හිතන්න ඕන. කල්පනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, ආවර්ජනා කරන්න ඕන, ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. අන්න එහෙම කරන්න නම් ඒ එකම අරමුණ කෙරෙහි නැවත නැවත අපේ අවධානය යොමු කරන්න ඕන. අන්න එහෙම යොමු කරන්න උදව් වෙන චෛතසික එහෙවත් මානසික ගුණය තමයි විතක්ක කියලා කියන්නේ. ඒ විතක්ක චෛතසිකය තමයි සම්මා සංකප්පය හැටියට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හැටියට ක්‍රියාත්මක ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා කියලා කියන්නේ මිත්‍යා වචනයෙන් වළක්වන මානසික ගුණය. ඒ ගුණය අපේ මනසේ අවදි වුණොත් විතරයි වැරදි වචන වැරදි වචන කියලා කියන්නේ මුසාව, හිසුන වාච, පරස වාච, සම්පප්පලාප කියන මේවයින් අපි වැළකීලා ඉන්නේ මේ සම්මා වාචා කියන ගුණය අපේ සිතේ අවදි වුණොත්. ඒ ගුණය අවදි වුණේ නැත්නම් අපි අතින් බොරුවක් කියවෙන්නට පුළුවන්, එහෙම නැත්නම් කේලමක් කියවෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පරස වචනයක් කියවෙන්නට පුළුවන්, හිස් වචනයක් කියවෙන්නට පුළුවන්. ඒවා වැරදි ඒන් වළකින්නට ඕන කියලා අපේ මනසට වාරණයක් පනවන්නේ කුමකින්ද මේ විරති චෛතසිකයෙන් සම්මා වාචා කියන චෛතසිකයෙන් ඒක අපේ මනසේ කුසල පැත්තට එදෙන එක්තරා ගුණයක් අකුසලයෙන් අපිව වළක්වනවා එතකොට සම්මා වාචා කියන විරති චෛතසිකයේ ඒ මානසික ගුණය විසින් තමයි අපිව නිර්වාණගාමිනී මාර්ගයේ සම්‍යක් වචනය සඳහා පොළඹවන්නේ ඒ නිසා ඒක මාර්ගාංගයක් ඊළඟට සම්මා කම්මන්ත සම්මා කම්මන්ත කියන්නේ කයින් කෙරෙන වැරදි අඩුපාඩු වලින් අපිව වළක්වන මානසික ගුණය. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන් අපිව වළක්වන්නේ. ඒකට අපේ සිතින් ඇති කරගෙන වාරණය මතු කරන්නේ මේ කියන ගුණය මනසේ මතු වුණොත් විතරයි. සම්මා කම්මන්ත කියන ගුණය ඒ චෛතසිකය අපේ සිතේ මතු වුණේ නැත්තම් අපි අතින් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර ආදී ඒබඳු වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වැරදි සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ අහුරලා අපි අපාමගින් වළක්වලා නිර්වාණගාමිනී මාර්ගයට යොමු කරන්නට මේ සම්මා කම්මන්ත කියන විරති විරති කියලා කියන්නේ වළක්වනවා. කුමකින්ද වළක්වන්නේ? වරදින් වළක්වනවා. ඒ වරදින් වළක්වන්නට අවශ්‍ය ගුණය තමයි මේ සම්මා කම්මන්ත කියලා හඳුන්වන්නේ කායිකව සිද්ධ වෙන වැරදි වලින් අපිව මුදවන්නට වළක්වන්නට ඒවා වාරණය කරන්නට උදව් වෙන මානසික ගුණ. ඒ නිසා ඒකත් නිර්වාණගාමිනී මාර්ගයට අත්‍යවශ්‍ය ගුණයක්. ඊළඟට සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ අපිට ජීවිතය පවත්වා ගන්නට සත්වයක් හැටියට අපි ඉපදුනහම සාපිපාසා දෙක අපට ලොකු බාධාවක්. තාපිපාසා දෙක මාර සේනාවක් හැටියටත් හඳුන්වනවා. මාර සේනාව හැටියට දසමාර සේනා හැටියට දක්වන්නේ කෙලස් ධර්ම. ඒ කෙලස් ධර්ම අතර එකක් පවතිනවා සාපිපාසා. ඒක ක්ලේශයක් නෙමෙයි. ඒක දැඩි අවශ්‍යතාවයක්. සාපිපාසා මතුවෙනකොට කුසගිනි පිපාසා දුරු කරගන්නට අපි උත්සාහ කරනවා. වධාර්මිකව උපයා ගන්නට බැරි වෙනකොට අධාර්මිකව හරි අයහපත් විදිහට හරි ඒවා උපයාගෙන දිවි පවත්වා ගන්න අපි කැමති දේවල් සම්පාදනය කරගන්නට පෙළඹෙනවා. ඒක තමයි මිච්ඡා ආජීව. අන්නේ මිච්ඡා ආජීවයෙන් අපිව වළක්වලා ඒකට වාරණයක් ඇති කරලා අපි ධාර්මිකව පමණක් ජීවිතේ පවත්වන්නට ජීවනෝපාය සම්පාදනය කරගන්නට ආහාර පාන සම්පාදනය කරගෙන දිවි පවත්වන්න. මොකටද අපි දිවි පවත්වන්නේ? මිනිස්සෙක් හැටියට ಗುಣධම් වඩන්න. ඒක අපිට සිහි කරලා දීලා නැවත නැවත ඒක අමතක වෙන්නට නොදී අපිව වැරදි විදිහට සම්පත් ඉපයීමෙන් වළක්වන්නේ මේ කියන සම්මා ආජීව කියන විරති චෛතසිකේ. ඒක විරති කියලා හඳුන්වන්නේ වළක්වනවා. මොනවද වළක්වන්නේ? වැරදි ජීවනෝපායට පෙළඹෙන එකෙන් වළක්වනවා. ඒක මනසේ මතුවෙන එක්තරා ගුණයක්. ඒ නිසා හඳුන්වනවා චෛතසික ධර්මයක් කියලා. ඒ චෛතසික ධර්මයේ විශේෂයෙන් අපට උදව් වෙනවා නිර්වාණගාමිනී මාර්ගයට. අපා මාර්ගයෙන් අපිව වළක්වලා නිවනට යොමු කරන්න. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම කියලා කියන්නේ වායාම කියන්නේ වීරය, කායික මානසික උත්සාහය. එතකොට මේ උත්සාහය කුසලයට විතරක් නෙමෙයි අකුසලෙහිත් යෙදෙනවා. අපි ප්‍රාණඝාතයක් කරන්නට ක්‍රියාත්මක වුණොත් ඒ සඳහා අපිට කායික මානසික උත්සාහය මතුවෙනවා. ඒ වගේම සතෙකුගේ ජීවිතේ බේරන්නට අපි උත්සාහ කළොත්, රකින්නට උත්සාහ කළොත් ඒ සඳහාත් අපට කායික මානසික උත්සාහය උදව් වෙනවා. එහෙමනම් වීර්ය චෛතසිකය වීර්ය කියන ගුණය කුසලයේ හිත්තේ දෙනවා අකුසලයේ හිත්තේ දෙනවා. එතකොට නමුත් අපේ මනසේ කුසල වීරය උපදිනවා නම් ඒ කුසල වීරය සහාය වෙන්නේ අකුසලෙන් වළක්වලා කුසලෙහි යොදවන්න. අකුසල වීරය උදව් වෙන්නේ කුසලෙන් වළක්වලා අකුසලෙහි යොදවන්න. එහෙමනම් අපි මූලිකව තෝරා බේරා ගන්න ඕන කුසල වීර්ය කුමක්ද අකුසල වීර්ය කුමක්ද කියලා තෝරාගෙන ඉන් අනතුරුව කුසල වීර්ය දියුණු කරන දියුණු කරන ප්‍රමාණයට තමයි අපට අපා මගින් වැළකීලා නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් දුරු කරන්නට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුළින් නිර්වාණ මාර්ගයේ ඉදිරියට යන්නට පුළුවන්. ඒ නිසා යහපත් වූ කුසල වීරිය නිවන් මාගේ අත්‍යවශ්‍ය ගුණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා සම්මා වායාම. ඊළඟට සම්මා සති. සම්මා සති කියලා කියන්නේ සිහිය මොකද්ද සිහිය කියන්නේ? අපි සිහිය ගැන නිතරම කතා කරනවා නිතරම අහනවා. නමුත් අපි ගොඩාක් දෙනෙක් තේරුම් අරගෙන නැති තාම සංකීර්ණ සූක්ෂම මානසික ගුණයක් තමයි සම්මා සතිය කියලා. දැන් සතිය ගැන කතා කරනකොට බොහෝ ආචාර්යවරු කියා දෙනවා අරමුණෙහි සිත පිහිටවා ගන්න. අරමුණෙහි සිත පිහිටවා ගැනීම අවශ්‍යයි සිහිය පවත්වා ගන්න. හැබැයි අරමුණේ සිත පිහිටුවා ගත්ත පමණින්ම සිහිය පිහිටන්නේ නැහැ. එහෙමනම් අපිට පේනවනේ දැන් කොටියෙක් සිංහයෙක් ගොදුරකට පනින්නට ලෑස්ති වෙනකොට ඉතාම දැඩි අවධානයක් යොමු කරන අරමුණ ගැන. කොකෙක් මාළුවෙක් අල්ලන්නට සූදානම් වෙනකොට දැඩි අවධානයෙන් ඉන්නවා අරමුණ ගැන. හැබැයි ඒ සතාට සිහිය පිහිටන්නේ නැහැ. එහෙමනම් සිහිය පිහිටන්නට අරමුණ ගැන අවධානය තියන්නටත් ඕනේ. ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත ගැන අවධානය තියන්නටත් ඕනේ. අපි අරමුණක් ගැන අවධානය යොමු කරනකොට මගේ හිතට මොකද වෙන්නේ? කෝපයක්ද මතුවෙන්නේ? ද්වේෂයක්ද මතුවෙන්නේ? රාගයක්ද මතුවෙන්නේ? කුසල් සිතක්ද මතුවෙන්නේ? ඒක අපිට පේන්නේ නැත්නම් අරමුණ හොඳට පැහැදිලිව පෙනුණා කියලා අරමුණට අවධානය යොමුණයි කියලා විතරක් අපට කෙලස් නසන්නට බෑ. එමනම් කෙලස් නසන්නට නම් ඇසට අරමුණක් පෙනෙනකොට අරමුණ පැහැදිලි වෙන්නටත් ඕනේ. ඒකට ප්‍රතිචාර දක්වන අපේ සිත ගැන අපට අවධානය පවතින්නටත් ඕන. එහෙමනම් අරමුණයි සිතයි කියන කරුණු දෙක ගැනම අවධානය පවත්වා ගන්නට පුළුවන් බව තමයි සතිය. නිකම්ම අවධානය පැවැත්වීමත් නෙමෙයි එතනදි සිද්ධ වෙන්නේ పూర్ව උපාදානයන්ගෙන් මනස නිදහස් කරගෙන අනාගත උපකල්පනයන්ගේ එල්බ ගන්නේ නැතිව වර්තමානය තුලත් හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අපට අරමුණ දිහා බලන්න පුළුවන් නම් පමණයි සිහිය මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙම කිව්වට මේක තේරෙන්නේ අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු දීර්ඝ කාලයක් අපි සමග මිත්‍රව හිටපු කෙනෙක් අපිට සමග බොහෝම මිත්‍රශීලීව කටයුතු කළා. කාලයක් ඒ තැනත්තා අපෙන් දුරස් වෙලා හිටියා. දැන් ඔන්න හදිසියෙම නැවත අපි මුණ ගැහෙන්නට එනවා. මුණ ගැහෙන්නට එනකොට ඒ තැනත්තා දකින්නකොටම අපිට කවුරු කියලාද සිහි වෙන්නේ? අපේ මිත්‍රයා කියලා තමයි අපට සිහිපත් වෙන්නේ. නමුත් මේ වෙලාවේ එතනත්තා එන්නේ මිතුරුකමට නෙමේ කවුරු හරි අපට විරුද්ධ කෙනෙකුගේ ඉගැන්වීම් බසක් අහලා ඒතනත්තාගේ ඕනෑපාකම් වලට අනුව අපට යම්කිසි අනර්ථයක් කරන්නයි මේ මොහොතේ එන්නේ. නමුත් ඒ අනර්ථය කරන්න පැමිණියාට අපි ඒතනත්තා පිළිගන්නේ ඒතනත්තා ගැන හිතන්නේ කොහොමද මේ මගේ මිත්‍රයා ආවයි කියලා. ඊට පස්සේ අපි ඒ තනත්තාට මිත්‍රශීලීව සංග්‍රහ කරනවා. ඊට පස්සේ ටික කලක් අපි සමග ඉඳලා අපට කරන්නට ඕන හානිය අනර්ථය සිද්ධ කරලා ඔහු නික්ම යනවා. ඊට පස්සේ අපට බරපතල හානියක් කරලා ගියා කියලා දැනුණාට පස්සේ අපි කල්පනා කරනවා මෙච්චර ළඟින් ඉඳලා මට තේරුම් ගන්න බැරි වුණානේ. හැබැයි කතා කරනකොට මට පොඩි වෙනසක් නම් දැනුණා. නමුත් ඉතින් මම ඕක එච්චර හිතුවේ නැහැ. hina වෙනකොටත් පුංචි වෙනස්කම් දැනුණා. ඒත් මම ඒ ගැන හිතුවේ නැහැ. හැසිරෙන විදිහේ මට පුංචි පුංචි සැක ඇති වුණා. නමුත් ඉතින් මම ඔහොම දෙයක් හිතුවේ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒතනත්තා අනතුරක් කරන්න ආවයි කියන බවට ඕනතරම් සලකුණු තිබිලා තියෙනවා. සිනහවේ, කතාවේ, හැසිරීමේ, මූණේ හැම ඉරියව්වකම වෙනස්කම් තිබිලා තියෙනවා හඳුනා ගන්නවා නම් අපි එකක්වත් හරියට විග්‍රහ කරගෙන නැහැ අවධානය තරන් නැහැ. ඇයි අපට අවධානයට ගන්න බැරි වුනේ? අර අතීත සංකල්ප වලින් තමයි අපි ඒ තනත්තා දිහා බලන්නට උත්සාහ කරන්නේ. මේ මගේ මිත්‍රයාය කියන කලිනුයෝ අපිත් එක්කලා මිත්‍රව හිටියේ. එතකොට ඒ పూర్ව සංඥාවෙන්. එතකොට పూర్ව උපාදානයන්ගෙන්, పూర్ව දැනහැඳුම් වලින් අපි එතනත්තා දිහා බලනකොට ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන සාධක සැබෑවටම අපට පේන්නේ නැතු යනවා. ඊළඟට අනාගත කරුණ වලින් අපි සමහර වෙලාවට පටලැවෙනවා, රැවටෙනවා. ඒ කොහොමද? දැන් අපට ඔය අවුරුදු 30ක යුද්ධයක් තිබුණානේ. ඒ කාලේ තැන් තැන් වල බෝඩ් ගහලා තිබුණානේ අයිතිකාරයෙක් නැති භාණ්ඩ පාර්සල් බෑග් ඒව අත තියන්න එපා බෝම්බයක් විය හැකි. දැන් ඔන්න බස්වල යනකොට යම් යම් තැන්වලදී එහෙම අයිතිකාරයෙක් නැති භාණ්ඩයක් පෙට්ටියක් තියනවා කිව්ව ගමන්ම සියලු දෙනාම බය වෙලා තැතිගෙන දුවලා පෙරලගෙන යට වෙලා මැරිච්ච අවස්ථා තියෙනවා. අන්තිමට ඒක තියෙන්නේ බෝම්බයක් නෙමෙයි වෙන කාගේ හරි පාර්සලයක්. නමුත් කලබල වෙලා හැලහැප්පිලා යට වෙලා පාලම් වලින් පැනලා ඒ විදිහට මැරිච්ච අවස්ථා තිබුණා. එයි දැන් මේ මේක බෝම්බයක් විය හැකි මේක පිපුරුවොත් මෙහෙම වෙනවා කියලා තවම සිදු වෙලා නැති අනාගතේ විය හැකි කියලා හිතෙන දෙයක් අපි මනසින් භුක්ති විඳිනවා දැන් මේ මගේ මිත්‍රයාය පැමිණියේ කියලා අතීත සංකල්ප භුක්ති විඳින්න ගියත් අපිට වර්තමානයේ පෙනෙන්නේ නැතු යනවා අනාගතේ මෙහෙම වෙන්න පුළුවන් කියලා තවම සිදු නොවුණු දෙයක් භුක්ති විඳින්න ගියත් අපිට වර්තමානයේ පෙනෙන්නේ නැතු යනවා එතකොට දැන් සිද්ධ වෙන දේ අපට තේරුම් ගන්න බෑ. පැහැදිලි නෑ. ඒ නිසා අපට සිහිය පවත්වා ගන්නට ඕන නම් වර්තමානයේ සිත පවත්වා ගන්නට ඕන. ඒ නිසා තමයි ආචාර්යවරු කියන්නේ වර්තමානයේ සිහිය පවත්වා ගැනීම වර්තමානයේ ජීවත් හැබැයි වර්තමානයේ ජීවත් වුණා කියලා වැඩක් නෑ. අපි හැඟීම් වලට වහල් වෙලා. අපි පුද්ගලයෙක් දිහා බලනකොට ඒ මොහොතේ අපේ රුචි අරුචිකම් වලට වහල් වෙලා නම් අපි මේ පුද්ගලයා දිහා බලන්නේ, මේ අරමුණ දිහා බලන්නේ අපිට අරමුණ පැහැදිලි නැතු යනවා. මොකද අපේ හැඟීම් වලට අපි වහල් වෙලා. එහෙමනම් සම්මා සතිය කියලා කියන්නේ අරමුණ සහ සිත දිහා බලන්නට පුළුවන් වෙන්න ඕන. పూర్ව උපාදානයන්ගෙන් සිත ආවරණය කරගන්නේ නැතිව අනාගත උපකල්පනයන්හි එල්බ ගන්නේ නැතිව වර්තමානය තුල හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අරමුණත් සිතත් ක්‍රියාත්මක වෙන දිහා අවධානය යොමු කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි සම්මා සති කියලා කියන්නේ. එය තමයි අපිට යථාර්ථය දකින්නට සැබෑව හඳුනා ගන්නට උපකාර අන්නේ සති චෛතසිකය නිවන් මඟට උපකාර වෙනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ එයයි එකම මාර්ගය කෙලස් නසන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා සම්මා සතිය නිවන් දකින්නට මාර්ගාංගයක් හැටියට දේශනා කරනවා. ඒ අපේ මනසේ මතුවෙන එක්තරා ගුණයක්. ඊළඟට සම්මා සමාධි. සමාධි කියලා කියන්නේ ඒකග්ගතාවය. ඒකග්ගතා කියන චෛතසිකයේ ගුණය අපේ සෑම සිතකම තියෙනවා. තිබුණා වුණාට ඒක ප්‍රබල ඒ ඒ සිතෙන් සිතට ඒක වෙනස් වෙන්නට පුළුවන්. එතකොට අපි දන්නවනේ එක් සිතක් ඇති වෙලා බොහෝ වෙලා තියෙන්නේ නැහැනේ ශනේන් එක බිඳී යනවා. ඊළඟට වෙන සිතක්. ඒ සිතෙන් වෙනත් දෙයක් අරමුණු කරනවා. එතකොට සමාධිය කියලා කියන්නේ දියුණු කරන ලද ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයත් කුසල් අකුසල් දෙකේම යෙදෙනවා. අකුසල ඒකාග්‍රතාවය අපිට නිවනට උදව් වෙන්නේ නැහැ. කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවය අපට නිවනට උදව් වෙනවා. මොකක්ද ඒකාග්‍රතාවයෙන් කරන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි වාහනයක වේගෙන් යනවා. පැයට කිලෝමීටර් 100ට විතර වේගෙන් අපි වාහනෙන් යනකොට අපි වාහනේ ජනේලෙන් එළිය බලනවා. එළිය බලනකොට අපිට ගස් කොළන්, ගෙවල් දොරවල්, මිනිස්සු, බෝඩ් ඔක්කොම වේගෙන් පහුවෙනවා පේනවා. හැම එකක්ම පෙනුනට එකක්වත් හරියට පැහැදිලිව අඳුනගන්න බෑ. ඇයිද? පෙනෙනවා වහාම ඊළඟ අරමුණට යනවා. වහාම ඊළඟ අරමුණට යනවා. අර එක අරමුණක වැඩි වෙලාවක් අපිට බලාගෙන ඉන්න විදිහක් නැහැ වාහනේ වේගෙන් යන නිසා. අන්න ඒ වගේ තමයි අපේ සිත වික්ෂිප්ත බව මතු වුනහම එක් එක් සිතෙන් එක් එක් අරමුණු ගන්නවා වහ වහ. සිත වේගෙන් ඇති වෙලා නැති වෙනවා. ඇසිපිය හෙලන මොහොතක සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙනවා. එතරම් වේගෙන් අපේ සිත විවිධ අරමුණු කරා යනවා. ඒ එක් අරමුණක් වහාම නිරුද්ධ වෙමින් ඊළඟ අරමුණට යනවා ඊළඟ අරමුණට යනවා එතකොට අර වාහනේ වේගෙන් යනකොට එළිය බැලුවා වගේ එකක්වත් හරියට පැහැදිලි නමුත් අපි අර පැයට කිලෝමීටර් 100ට විතර වේගෙන් යන්නේ නැතිව ඒ වේගය ටිකක් අඩු කළොත් අපිට අර පිටින් පෙනෙන දේවල් ටිකක් පැහැදිලි වෙන්නට ගන්නවා. අපි වාහනේ නවත්තනවා එක තැන. නවත්තලා හොඳට එළිය බැලුවොත් අපිට එකම අරමුණක් දිහා වැඩි වෙලාවක් බලා ඉන්න පුළුවන්. ගහක් නම් පෙනෙන්නේ ගහ මොන වර්ගයේද, කොළ මොන විදිහද, ගෙඩි මොන විදිහද, අරටු ඇති ගහක්ද, නැති ගහක්ද, පුද්ගලයෙක් නම් ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද, හැඩරුව කොහොමද, ඇඳගෙන ඉන්නේ මොනවද? අපිට බෝඩ් එකක් නම් තියෙන්නේ, බෝඩ් එකේ ලියලා තියෙන්නේ මොනවද, අකුරු කොහමද, මේ හැම දෙයක්ම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. කොහොමද හඳුනා ගන්න පුළුවන් උනේ? එක අරමුණක් දිහා වැඩි වේලාවක් බලා හිටපු නිසා. අන්න ඒ වගේ එක් එක් සිත් වලින් වෙන වෙන අරමුණු වලට වේගෙන් යනකොට අපිට එකම අරමුණක්වත් හරියට හඳුනා ගන්න බෑ. අපිට එක් අරමුණක් කෙරෙහි බොහෝ වේලාවක් අවධානය පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ සිත නවත්තගෙන ඉන්න බෑ සිත ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැවත නැවත ඇති වෙන හැම සිතකින්ම එකම කරුණක් අරමුණු කරන්නට පුළුවන් නම් අපට ඒ අරමුණ පිළිබඳ හොඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. අන්නේ විදිහට දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා හඳුන්වන්නේ. ඒ දියුණු කරන ලද සමාධියෙන් අපට පුළුවන් එක් අරමුණක් කෙරෙහි බොහෝ වේලාවක් අවධානය පවත්වන්න. එහෙම දියුණු වුණාම තමයි එහි යථා ස්වභාවය අපට ප්‍රකට වෙන්නේ නිසා සම්මා සමාධිය හෙවත් කුසල චිත්ත ඒකාග්‍රතාවය නිවනට උපකාර වෙන මාර්ගාංග ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔය අපි පැහැදිලි කළේ නිර්වාණගාමිනී මාර්ගය හැටියට අපිට පුහුණු කරන්නට තියෙන අංග 8. එහෙම නැත්නම් චෛතසික ධර්ම 8. ඒ චෛතසික ධර්ම 8 කියන්නේ පිට තියෙන ඒවා නෙමෙයි අපේම මනසේ තියෙන මානසික ගුණාංග. දැන් අපේ සිත්වල ඔය ගුණාංග 8ම විටින් විට ඇති වෙනවා. විටින් විට ඇති වුණා කියලා කෙලස් නසන්නට පුළුවන් කමක් නැහැ. කෙලස් නසන්නේ කොහොම වුණොත්ද ඔය චෛතසික ධර්ම 8ම ඔය ගුණාංග 8ම එකම සිතක එකවර පහළ වුණොත් විතරයි අපට පුළුවන් වෙන්නේ ක්ලේශයන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය. මතු නොහට ගන්නා ආකාරයෙන් කියලා කියන්නේ කෙලස් වල අවස්ථා තුනක් තියෙනවානේ. අනුශය පරිඋත්ථාන ව්‍යතික්‍රමන. අනුසය කියලා කියන්නේ ඒ ක්ලේශ ධර්මය තියද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට යටපත් වෙලා තියෙනවා. නිදාගෙන ඉන්නවා හරියට අලු යට ගිනි අඟුරු වගේ. තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. හැබැයි ඒ අලු මතට පුළුන් ටිකක් කඩදාසි කොලයක් දාලා තිබ්බොත් ඔන්න ටික වෙලාවක් යනකොට පොඩ පොඩ දුම් ගහන්න පටන් ගන්නවා. අන්න අර යට තියෙන ගින්න මතු පිටට ටිකෙන් ටික මතු වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ එකවරම වහාම ගිනි දැල්ලක් හැටියට ඇවිලෙනවා. අන්න තුන්වෙනි අවස්ථාව. අන්න වගේ කෙලස් ධර්ම වල අවස්ථා තුනක් තියෙනවා. අර අලු යට ගින්දර වගේ තියද නැද්ද කියලා හොයන්න බැරි අවස්ථාව තමයි අනුශය අවස්ථාව. අර දුම් ගහලා මතුවෙන්න වගේ තමයි පරිඋත්ථාන අවස්ථාව. සුදුසු අරමුණේදී ක්ලේශය අවදි වෙනවා. අර වහාම ගිනි ගන්නා වගේ තමයි කය වචනය සිත යටපත් කරගෙන ඒ දුර්වල මනෝභාවයන් ක්‍රියාත්මක ඒක තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. දැන් අපිට කුසල් සිත් මතු කරගත්තාම අර ව්‍යතික්‍රමන අවස්ථාවයි පරිඋත්ථාන අවස්ථාවයි පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙලස් මතුවෙන්නේ නැතුව හිත සංසුන් කරගන්න පුළුවන්. හැබැයි අර නිදිගෙන තියෙන අවස්ථාව මූලික අවස්ථාව අපට අහෝසි කරන්නට බෑ. මූලික අවස්ථාව තියද නැද්ද කියලාවත් අපට දැනෙන්නේ නැහැ. ඒ මූලික අවස්ථාව හෙවත් අනුශය අවස්ථාව ප්‍රහාණය කළොත් තමයි නැවත ඒ ක්ලේශය කවදාවත් ඇති නොවි පවතින. එහෙම නැත්නම් පවතින්නට අදාළ මූල හේතුව උදුරලා දාන්න. ඒකට තමයි මාර්ගඥාණයෙන් ප්‍රහාණය කරනවා කියලා. එතකොට මේ මාර්ගඥාණයෙන් කෙලස් ප්‍රහාණය කරන්නට නම් අර සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී චෛතසික ධර්ම 8ම එකම සිතක එකවර ජනිත වෙන්නට ඕන. අන්න පළවෙනි වතාවට ප්‍රතඥසිතක ඒ චෛතසික ධර්ම 8ම එකවර ජනිත වෙනවා නම් ඒ අවස්ථාවට තමයි කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගඥානය. දෙවනි වතාවට ඒ චෛතසික ධර්ම 8ම යලි පහළ වෙනවා නම් ඒ අවස්ථාවට තමයි කියන්නේ සකෘදාගාමි මාර්ගඥානය. තුන්වෙනි අවස්ථාව අනාගාමි, හතරවෙනි අවස්ථාව අරහත්. මේ අවස්ථා හතරෙදි තමයි අර ක්ලේශ මූලයන්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 දැන් ඔය මග තමයි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අපි හැම දෙනා විසින්ම ප්‍රගුණ කළ යුත්තේ. ඒ නිසා නිර්වාණගාමිනී මාර්ගය එකක්මයි. එකම නිර්වාණගාමිනී මාර්ගයයි අපට පුහුණු කරන්නට තියෙන්නේ. නමුත් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පුහුණු කරන ක්‍රමය අනුව පුහුණු කරන විදිහ අනුව අපේ මාර්ගය කොටස් හතරකට බෙදෙනවා. කතමේ චත්තාරෝ මොකක්ද මේ කොටස් හතර? දුක්ඛා පටිපදා දණ්ඩා විඥා, දුක්ඛා පටිපදා කිප්පා විඥා, සුඛා පටිපදා දණ්ඩා විඥා, සුඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව සතර ආකාරයකට බෙදෙනවා කොහොමද? කෙනෙකුගේ ප්‍රතිපදාව අතිශයින් දුක් සහිතයි. ඒ කියන්නේ කායික මානසික පීඩා බහුලයි. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ප්‍රගුණ කරන්නේ. නිර්වාණගාමිනී මාර්ගය තමයි පුහුණු කරන්නේ. හැබැයි හරීම මානසික පීඩා, කායික පීඩාත් එක්කලා තමයි ඒතනත්තාට දුක් සහිතව, පීඩා සහිතව තමයි ඒ මඟ පුහුණු කරන්නට වෙන්නේ. තව සමහර කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයේ නිර්වාණගාමිනී මාර්ගයේ ප්‍රගුණ කරනවා හරීම සුවදායකව. කායික මානසික සුවයෙන්, හරීම සැහැල්ලුවෙන්, හරීම පහසුවෙන්, හරීම සතුටින් ඒ තනත්තාට ඒ මඟ පුහුණු කරන්නට පුළුවන්. ඒක තමයි සුඛා පටිපදා කියලා. අර මුලින් කියපු අවස්ථාව තමයි දුක්ඛා පටිපදා කියලා කියන්නේ. ඊළඟට තව සමහර කෙනෙක් ඉක්මනින්ම නිවන් අවබෝධ කරනවා. තව සමහර කෙනෙක් දීර්ඝ කාලයක් ගත වෙලා තමයි නිර්වාණය අවබෝධ කරන්නේ. අර ඉක්මනින් අවබෝධ කරන තැනත්තා හඳුන්වනවා කිප්පා විඥා. දිගු කලක් ගත වෙනවා නම් එය හඳුන්වනවා දන්දා විඥා. එහෙමනම් ප්‍රතිපදාව දුක් සහගත වෙන්නට පුළුවන් සුඛ සහගත වෙන්නට පුළුවන් ඉක්මන් වෙන්නට පුළුවන් කල්ගත වෙන්නට පුළුවන් අන්න ඒ காரணා හතර මත අපේ ප්‍රතිපදාව සතර ආකාරයෙන් බෙදී යනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා ඊළඟට තථාගතයන් වහන්සේ තව දුරටත් ඒ සූත්‍රයේදී විග්‍රහ කරනවා කුමක් නිසාද කෙනෙකුගේ ප්‍රතිපදාව දුක් සහගත වෙන්නේ කුමක් නිසාද සුඛ සහගත වෙන්නේ කුමක් නිසාද කවර හේතුවක් නිසාද කෙනෙක් වහා ධර්මය අවබෝධ කරන්නේ කවර හේතුවක් නිසාද කෙනෙකුට බොහෝ කල් ගත වෙන්නේ කියලා මේ සූත්‍රයේදී ළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දුක් සහගත වෙන්නට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා පංච නීවරණ ධර්මයන් බහුල වීම මොනවද නීවරණ ධර්ම කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කිව්වේ කාම කියලා කියන්නේ කැමති වෙන බව. ඇසින් දකින්නට කැමති දේ රූපකාම, කනින් අහන්නට කැමති දේ සද්දකාම, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති දේ ගන්ධකාම, දිවෙන් රස විඳින්නට කැමති දේ රසකාම, කයින් ස්පර්ශ කරන්න කැමති දේ පොට්ටබ්බකාම. මනසින් හිත හිත අරමුණු කර කර ඉන්නට කැමතිද ධම්මකා. මෙතන ධම්ම කියන්නේ සද්ධම්ම කියන එක නෙමෙයි. සිතට අරමුණු වෙන ආරම්මන කියන අර්ථය. එතකොට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි විඳින්නට කැමති වෙන සියල්ල හඳුන්වනවා කාම. ඒතර කාම ඡන්ද කියන්නේ ඒ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමති දේවල් නැවත නැවත අපේක්ෂා කරන ගතිය. කාම ඡන්ද. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය විවිධ ස්වરૂප වලින් මතුවෙනවා. අරමුණෙහි ගැටෙනවා කියලා කියන්නේ අරමුණට කැමති නැහැ. ඒක කෝපය හැටියට, ද්වේෂය හැටියට, වෛරය හැටියට, භීතිය, ශෝකය, පසුතැවීම, හඬා වැළපීම, අප්‍රසන්න බව විවිධ ස්වરૂප වලින් එන්නට පුළුවන්. ඊර්ෂ්‍යාව ඒ නොයෙක් ක්‍රම වලින් එන්නේ අරමුණෙහි ගැටෙන බව. මේ අරමුණේ ගැටෙන බව මතුවෙන එක්තරා ක්‍රමයක් තමයි ව්‍යාපාද කියන්නේ. මොකද්ද ව්‍යාපාද කියන්නේ? දැන් තමන් අකමැති පුද්ගලයා සමග ගැටෙන්න යන්නේ නැහැ. හැබැයි ඇතුළතින් බලාපොරොත්තු වෙනවා ඒ තනත්තා විනාශ වෙනවා නම් වෙනසෙනවා නම් හොඳයි කියලා මනසින් අපේක්ෂා ගොඩක් වෙලාවට මේ ව්‍යාපාදේ ඇති වෙනවා ධර්මයේ අසුරු කරන අය. ඒ කියන්නේ දැන් ධර්මය අසුරු කරන, ಗುಣධම් වඩන, සිල් රකින, භාවනා කරන සමහරු අපිත් එක්ක කතා කරනකොට කියනවා "හාමුදුරනේ අහවලා මට මෙහෙම කළා. නමුත් අපි නම් එහෙම මොකුත් කරන්න යන්නේ නැහැ. පින්පව් විශ්වාස කරනවා, අපි සිල් රකිනවා, අපි ಗುಣධම් වඩනවා. හැබැයි ඉතින් ඔන්න බලන්න කොබ වහන්සේ ඇස්පනා පිට මොවා විඳවන හැටි. තව වැඩි කල් යන්නේ නැහැ ඔවා විඳවන්න. දැන් මේ මොකද්ද? මම මොකුත් කරන්න යන්නේ හැබැයි මගේ ඇහැට පේන්නම ඔකට විඳවන්න ඕනේ. ඇතුලෙන් බලාපොරොත්තු වෙනවා. අර තමන් අකමැති පුද්ගලයාගේ පරිහානිය විනාශය අන්න ඒකට තමයි ව්‍යාපාදය ඉතින් ව්‍යාපාදය තුළ අපි ලෝකෙත් එක්ක ගැටෙන්න ගිය නැති වුණාට ඒක මනස ඇතුලෙන් පැහැවෙනවා මනස ඇතුල කුණු කරනවා මනස ඇතුල විනාශ කරනවා නිවන් මඟ අහුරනවා අපාමඟ විවෘත කරනවා ඒ නිසා ව්‍යාපාදය නීවරණ ධර්මයක් කාමච්ඡන්දයත් නිවන් මඟ අහුරන නීවරණ ධර්මයක් වෙනවා ව්‍යාපාදයක් නීවරණ ධර්මයක් වෙනවා ඊළඟට තීන මිද්ධ කියලා කියන්නේ අලස ගතිය මනසේ අලස ගතිය තීන මිද්ධ කියලා කිව්වහම නිදිමත කියලා කියන එක වැරදි නෑ හැබැයි නිନ୍ଦ කියන්නේ තීන මිද්ධ නෙමෙයි රහතන් වහන්සේටත් නිନ୍ଦ අවශ්‍යයි බුදුරජාණන් වහන්සේටත් නිନ୍ଦ අවශ්‍යයි බුදුවරුත් දවසකට පැය දෙකක්වත් සැතපෙනවා ඇයි ඒ හයට විශ්‍රාමයක් අවශ්‍යයි මේ ගෙවි ගිය දුර්වල වෙච්ච සෛල කොටස් වර්ධනය වෙලා කය ප්‍රකෘතිමත් වෙන. මේක යන්ත්‍රයක් වගේ. ඒ නිසා මේ යන්ත්‍රය ප්‍රකෘතිමත් වෙන්නට විශ්‍රාමයක් අවශ්‍යයි. ඒක බුදුවරුන්ටත් අවශ්‍යයි. හැබැයි අපි නිදාගත්තා කියලා සිත නිදියන්නේ නැහැ. සිත හැම මොහොතකම අරමුණු ගන්නවා. ඒ නිසා තමයි අපිට නිින්ද ගියාමත් හීන පේන්නේ. හීන පේන්නේ ඇයි සිත නිදාගෙන නැති නිසා. ඉතින් බුදුවරුත් රහතන් වහන්සේලාත් සැතපෙනවා. නමුත් අපි නිදාගන්න යනකොට අපි කයේ වෙහෙසට අමතරව හිතේ උදාසීන ගතියත් ඇති කරගෙනයි නිින්දට එතකොට අපිට පැය ගාණක් නිදාගෙන අවදි වුණා වුණත් නිින්ද මදි වගේ ඈලි මෑලි ගතිය. මේ පැත්ත මේ පැත්ත පෙන්නනවා, ඇඟ මැලි කඩනවා, ඈනුම් අරිනවා. ඇයි? අර හිතේ අලස ගතිය එක්ක නිදාගත්තාම අලස ගතියත් එක්කම යවදු වෙන්නේ. සිත ප්‍රබෝධමත් කරගෙන නිින්දට ගියොත් තමයි අපිට ප්‍රබෝධමත් අවදි වෙන්න පුළුවන්. මට මතකයි අපේ නාවිනේ අරිදම්ම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම ගල්දුවේ සෙනසුනට ගියා. දවසක් මට අරිය වංශ දේශනාව ගැන උන්වහන්සේගෙන් කරුණු ටිකක් දැනගන්න. රාත්‍රී 9:10 වෙනකන් කුටියේ උන්වහන්සේ සමග මම දහම් කරුණු සාකච්ඡා කරමින් හිටිය. එහෙම විතර රාත්‍රී 10ට විතර උන්වහන්සේ කිව්වා හොඳයි එහෙනම් ආශ්‍රමතුන් වහන්සේ දැන් වඩින්න ඔබ වහන්සේ විවේක ගන්න කුටියට මොකද මූණ කට ටිකක් හොදගෙන ටිකක් සක්මන් කරලා සැතපෙන්නත් ඕනනේ කියලා කිව්වා. ඉතින් මම එකපාරට කල්පනා කළා දැන් නිදා ගන්න ලෑස්ති වෙලා මූණත් හොදගෙන සක්මන් කරලා තමයි දැන් නිදා ගන්න ඕන කියලා උන්වහන්සේ කියන්නේ. ඉතින් මම කල්පනා කළා අපි මූණ හොදන්නේ නිදිමත නැති කරගන්න. අපි සක්මන් කරන්නේ නිදිමත නැති කරගන්න. දැන් උන්වහන්සේ කියන්නේ මූණ හොදලා සක්මන් කරලා නිදා ගන්න. මට මේ කියන කතාව තේරුන්නේ නැහැ එච්චර. නමුත් මට ඒක උන්වහන්සේගෙන් අහන්නත් බෑ මම නිස්සද්දව ආවා. බොහෝ කාලයක් යනකොට භාවනා කරන්නට යොමු වෙනකොට තමයි මට පැහැදිලිව වැටහුනේ මොකක්ද මේ කිව්වේ කියලා. ඇත්තටම අපි තීන මිද්දෙන් නින්දට ගියොත් අය කොච්චර විශ්‍රාම ගත්තා වුණත් යලි අවදි වෙනකොට අපි තීන මිද්දහත් එක්කයි අවදි වෙන්නේ. අපි ද්වේෂ සහගතව නින්දට ගියොත් උදේ අවදි වෙනකොට නොසතුටින් තමයි අවදි වෙන්නේ. අපි කාමච්ඡන්දයත් එක්කලා නින්දට ගියොත් උදේ අවදි වෙනකොටත් ඒවත් එක්ක තමයි අවදි වෙන්නේ. අපේ හිත සැහැල්ලු කරගෙන සිහිය පිහිටවාගෙන නින්දට ගියොත් නින්දෙදිත් අපට ඕන නම් සිහිය පවත්වන්නට පුළුවන්. අවදි වෙනකොටත් අපි සිහියෙන් අවදි ඒ මොකද තීන මිද්දේ දුරු කරගෙන තීන මිද්දේ කියන්නේ නින්දට අවශ්‍ය දෙයක් නෙමෙයි. තීන මිද්දේ කියලා කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ උදාසීන ගතිය, අලස ගතිය, මැලි ගතිය. ඒක සිතට බාධාවක්. ඒක අරමුණු වල යථා ස්වභාවය හඳුනා ගන්නට බාධා. ඒ නිසා තීන මිද්දය නිවන් මඟ අහුරනවා සිත දුබල කරනවා විනා ඒකෙන් අපට යහපතක් වෙන්නේ හැබැයි නිନ୍ଦ අපට අවශ්‍ය යම් ප්‍රමාණයකට ඇයි කය විශ්‍රාම ගන්නවලා කයේ ගෙවි ගිය කොටස් යථා තත්ත්වයටපත් වෙලා කය ප්‍රබෝධමත් කරගන්න ඒ නිසා තමයි උන්වහන්සේ දා යෝජනා කළේ මූණකට හොදගෙන සක්මන් කරලා නිදා සැතපෙන්නට ඕනනේ කියලා උන්වහන්සේ කිව්ව එක මට අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි මොකද්ද කිව්ව කතාවේ තේරුම කියලා මට වැටහුණා. එතකොට මේ විදිහට තීන මිද්දේ කියලා කියන්නේ නිවන් මඟ අහුරන සිත දුබල කරන ක්ලේශ ධර්මයක්. ඒ නිසා ඒක නීවරණ ධර්මයක්. ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්චය උද්දච්ච කියලා කියන්නේ සිතේ සැලෙන ගතිය, වික්ෂිප්ත ගතිය. කුක්කුච්චය කියලා කියන්නේ තැවෙන ගතිය. අපි අපේ මනස සැලෙනකොට ඒත් එක්කම පසුතැවීමක් එනවා. ඇයි මනස සැලෙනකොට ਵਿਚාරයක් නැහැ. හොඳක් නරකක් කියන්න ඕන දේ කියන්න ඕනද නැද්ද කියලා ਵਿਚාරයක් නැහැ. එහෙමම එළියට දාන්න. ඊට පස්සේ ආයේ අපිම තැවෙනවා. පරාදේක කිව්වේ. නොකිය හිටියනම් හරි. යමක් කරන්න හිතනකොට ਵਿਚාරයක් නැහැ හිතිච්ච ගමන් කරනවා. ඒ අයට අපි කියනවනේ හිතුවක්කාර කියලා. හිතුවක්කාර කියන්නේ ਵਿਚාරයක් නැහැ හිතිච්ච ගමන් කරනවා. එතකොට හිතිච්ච ගමන් කරපුවාම අන්තිමට පසුතැවෙනවා. අපරාධෙ මං එහෙම කළේ. මේ විදිහට අපේ මනසේ වික්ෂිප්ත බව මතුවෙන්න මතුවෙන්න අපට ඒත් එක්කම පශ්චාත්තාපේනවා. ඒ නිසා වික්ෂිප්ත බව තමයි උද්දච්චය කියලා කියන්නේ. ඒ පැවෙන ගතිය තමයි කුක්කුච්චය කියලා කියන්නේ. මේ සැලෙන ගතියයි, පැවෙන ගතියයි එකටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එය එකම නීවරණයක් හැටියට දක්වනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණය. එයින් නිවන් මඟ අහුරනවා, සිත දුර්වල කරනවා. ඊළඟට පස්වෙනි කාරණය තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. කුමක් ගැන සැකයද? බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පටිච්ච සම්පන්නේසු ධම්මේසු කංකති සික්ඛාය කංකති ඔන්න ඔය කරුණු 8 අහලා ඇතිනේ බුද්ධ ආදී 8 තන සැකය කියලා බුද්ධ ආදී 8 තන කියලා කියන්නේ නිවන් මඟට අදාළ කාරණා 8ක් පිළිබඳව අපේ මනසේ සැක සංකා ඇති වෙනවා නම් අස්ථාවර ගතියක් ඇති වෙනවා නම් නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට ඒක බාධාවක් වෙනවා. මොනවද කාරණා? අට බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන සැක කරනවා. ඇත්තටම උන්වහන්සේ මේවා හරියට අවබෝධ කළාද? උන්වහන්සේට අවබෝධ වුණාද මේ සියල්ලම? ඒ විදිහට බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය ගැන සැක ධර්මය ගැන ධර්මයේ ස්වාක්කාත බව. ඉතින් මේ මේ ධර්ම පුහුණු කළාම හොඳක් වෙනවද? හෝ ඉතින් අපිට මෙච්චර කාලයක් පුහුණු කළා හොඳක් වුණා. ওই විදිහෙන් සැක ඇති වෙනවා. දැන් අපි මේ කුසල් කරනවා ඒ වුණාට අපටමනේ මේ ප්‍රශ්න ඇති වෙන්නේ. කුසල් කරන්නේ නැති මිනිස්සු යසාගේට ජීවත් වෙන්නේ. එහෙම හිතනවා. මේ හොඳට ජීවත් වෙන මිනිස්සු නේද ඉක්මනට මැරෙන්නේ අර අපරාධ කර කර ඉන්න මිනිස්සු යසාගේට ජීවත් වෙනව නේද? ඔහොම හිතෙනවා. දැන් මේ මොකද්ද? ධම්මේ කංකති. මේ ධර්ම මාර්ගය ගැන සැක හිතෙනවා. ඊළඟට සංඝේ කංකතේ ආර්ය සංඝ රත්නය පිළිබඳව සැක සංකා ඇති කරගන්න. ඇත්තට මේ මාර්ගයේ අනුගමනය කරලා නිවන් දැකපු අය ඉන්නවද? එහෙම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරපු අය මේ ලෝකේ හිටියද දැනට ඉන්නවද අනාගතයට ඇති වෙනවද ඉන්නවනම් ඉතින් අපිට පේන්න එපායි අඳුර ගන්න පුළුවන් වෙන්න එපායි මේ විදිහට සැක සංකා ඇති ඊළඟට පෙර භවය ගැන සැක කරනවා මතු භවය ගැන සැක කරනවා පෙර භවය සහ මතු භවය අතර සම්බන්ධය ගැන සැක කරනවා පටිච්ච සමුප්පාදය පිළිබඳ සැක කරනවා සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා මාර්ගයේ විමුක්ති මාර්ගය ගැන සැක කරනවා මේ කරුණු අට ගැන යම් කෙනෙකුට සැකසංකා ඇති වුණොත් ඒ තනත්තාට නිවන් මඟ ඇහිරී යනවා අපා මඟ විවෘත එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු පහ බහුලව මතුවෙනවා නම් ඒ කියන්නේ නිතර නිතර බහුලව කාමච්ඡන්දේ මතුවෙනවනේ. ඒ කියන්නේ දකින්න කැමති දේවල් එක්ක පැටලෙනවා, අහන්න කැමති දේවල් එක්ක පැටලෙනවා, ආග්‍රහණය කරන්න කැමති දේවල් නිතර නිතර හොයනවා, රස විඳින්න කැමති දේවල් නිතර නිතර හොයනවා ස්පර්ශ කරන්න කැමති දේවල් හොයනවා සිතින් මෙනෙහි කරන්න අරමුණු කරන්න කල්පනා කරන්න කැමති දේවල් වල පැටලි පැටලි ඉන්නවා මේ කැමති අරමුණුත් එක්කම නිතර නිතර සිත පැටලෙනවා නම් ඒවා ඔස්සේම යනවා නම් ඒවා හඹාගෙනම යනවා නම් ඒත් නැත්තා නිවන් දකින්න උත්සාහ කළා නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කෙලස් නසනවා කෙලස් නසන්න උත්සාහ කළාට මේ කාමච්ඡන්දය නිසා නැවත නැවත කෙලස් මතුවෙනවා ඒ මතුවෙනකොට ඒ තනත්තාට අර ආයේ ආයේ මතුවෙන කාමච්ඡන්දේ යටකරන්න වෙනවා. ආයෙ යට කරගෙන තමයි ಗುಣධම් වඩන්න වෙන්නේ. ආයෙත් කාමච්ඡන්දේ මතුවෙන. ආයෙත් ඒක යටගෙන. දැන් මොකද වෙන්නේ? නිවන් මඟ ගමන් කළාත මේක හොද හොද මඩේ දාන්න වගේ කොච්චර හරි මනස කෙලසෙනවා. මොනවෙන්ද කෙලසෙන්නේ? කාමච්ඡන්දයෙන් කෙලසෙනවා විටක, ව්‍යාපාදයෙන් කෙලසෙනවා, ඒ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක කාමච්ඡන්දේ කියන්නේ ඇලෙන ගතිය ව්‍යාපාද කියන්නේ ගැටෙන ගතිය ඇලෙන ගැටෙන දෙක නැති වෙනකොට අපේ මනස මොකද වෙන්නේ උදාසීන දැන් භාවනා කරන්න කියලා වාඩි වෙච්ච ගමන්ම ඔන්න කිරා වැටෙන්න ගන්න. බණ අහන්න කියලා ඇවිල්ලා දේවතාරාධනාව කරනවා ඇහෙනකොටම ඔන්න කිරා වැටෙනවා. ඇයි? එතෙක් වෙලාවක් මනසට ලොකු උත්තේජනයක් තියෙනවා. ඇලෙනවා ගැටෙනවා. ඇලෙනවා ගැටෙනවා. මේකෙන් අපේ මනස ප්‍රබෝධමත් වෙනවා ඇලීම් ගැටීම් වලින්. ඒකෙන් ලොකු උත්තේජනයක් ලැබෙනවා. අර ඇලෙන ගැටෙන අරමුණු වලින් සිත අයින් කරපු ගම ඊට පස්සේ ඉතින් ඇතුළට ඇකිලෙනවා. තීන මිද්දේ මතුවෙනවා. එතකොට ඇලීම් ගැටීම් දෙකත් බාධාවක්, තීන මිද්දයත් බාධාවක්. මේ විදිහට මේ නීවරණ ධර්මයන් කොයික මතුවනත් ඒක යට කරලා නැවත ಗುಣ අවදි කරගන්නට ලොකු වෙහෙසක් ගන්නට ඕන. එතකොට ඒ තනත්තාට කායික මානසික දෙපසින්ම පීඩාවක් ඇති. ඒක හරියට අර ලිස්සන ගහේ නගින්නා වගේ. අඩි කීපයක් උඩට කොට වෙනකොට ආයෙ රූටා හැලෙනවා පස්ස බිම ඇනෙනවා. ආයෙ ආයෙ ගොඩ වෙනවා. ආයෙ අඩි කීපයක් ගොඩ වෙනකොට ආයෙත් රූටා හැලෙනවා හිටපු තැන්න. ඉතින් කොච්චර උත්සාහ කළත් ආයෙ ඒ ටික ආපස්සට එනවා. එතකොට හරි හරි වෙහෙස කරයි. හරි පීඩාකාරී. නැවත නැවත එකම දේ කරන්නට වෙනවා. අන්න ඒ වගේ තමයි නිවන් මඟ යන්නට උත්සාහ කළාට, කෙලෙස් නසන්නට උත්සාහ කළාට, ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න ඕනකම තිබුණා වුණාට යලි යලිත් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලින් සිත ව්‍යාකූල වෙන්න වෙන්න ආයෙත් අපි ආපස්සට ඇදගෙන වැටෙනවා ආයෙ නැගිටලා යනවා ඔය විදිහට යනකොට ඒක මනසට හරීම කර්කශ වෙහෙස කර දෙයක්. වෙන දෙයක් ඕනේ නැහැ. දැන් අපි අතු ගාලා ඉවර වෙනකොටම ආය හුලඟක් ඇවිල්ලා ආය සියල්ලම කොළ වැටිලා දූවිලි පිරිලා එතන ඔක්කොම අපවිත්‍ර වෙනවා නම් ආය අපට අතු ගන්න වෙනවා. ආය අතු ගාලා ඉන්නකොට ආය හුලඟක් ඇවිල්ලා ආය ඔක්කොම හැදෙනවා. මේක මහා කරච්චලයක් නේ. අන්න වගේ වැඩක් තමයි අපේ මනසට වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම බහුලව මතුවෙනකොට ඒ තනත්තාගේ ප්‍රතිපදා මාර්ගය හරීම කර්කසයි. ඒ විතරක් නෙමෙයි එයින් කයටත් පීඩා ඇති කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරන මේ කෙලෙස් උල් වගේ. ඇයිද උල් කියන්නේ? උලක් ඇනිලා තියෙනකොටත් ඒක පෑරෙනවා. ආපහු ඇදලා ගන්න හදනකොටත් අමාරුයි. අර ඇනිලා තියෙනකොට වඩා අමාරුයි ගලවන්න හදනකොට. හැබැයි තියන්න අරින්නත් බෑ ගලවන්නත් බෑ දෙකම පීඩාව. අන්න ඒ වගේ තමයි මේ කෙලස් ධර්ම. ඒක මනසේ තියන කොටත් අපට පීඩාවක්. ඒක ගලවන්න හදන කොටත් පීඩාවක්. ඒ දෙකෙන්ම කායිකව මානසිකව පීඩාවක්. ඒ පීඩා උත්සන්න වුණොත් අපේ කයත් රෝගී වෙන්නට පුළුවන්. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක ස්වාමින් වහන්සේ නමක් රෝගී වෙලා කම් පැසවලා බුදුහාමුදුරුවෝ අහනවා ඇයිද කියලා. ප්‍රතිකාර කළාට සුව වෙන්නේ නැහැ. උන්වහන්සේ බලනවා මොකද්ද හේතුව කියලා. බලනකොට උන්වහන්සේ දකිනවා කවුරු හරි කෙනෙක් කියලා තේනවා මේ කකුළු මාංශ බොහොම රසයි කියලා. ඒතර කකුළු මාංශ රසයි කියලා කිව්වහම උන්වහන්සේට කකුළු මාංශයක් වැළඳීමේ කැමැත්තක් ඇති වෙලා. කාමච්ඡන්දය. දැන් මේක කියන්න බෑනේ වික්ෂුවක් හැටියට. ඒ නිසා උන්වහන්සේ මේක හිර කරගෙන හිටියා. ඉතින් ඒක හිර කරගෙන හිටියට මනසින් ඒක යටපත් වෙන්නේ අන්තිමට මානසික පීඩාව කායික පීඩාවක් හැටියට කම්පැසවලා ඕජාව වැగిරෙන්න පටන් මේවා වර්තමානයේ හඳුන්වන්නේ කාය රූපී මානසික රෝග කියලා. එතකොට මනසේ තමයි ලෙඩේ තියෙන්නේ. හැබැයි කාය රූපීමයි මතුවෙන්නේ. කයින් තමයි මතුවෙන්නේ. ලෙඩේ මොකද්ද කියලා හොයාගන්නට බෑ. අන්න ඒ වගේ අපේ මනසේ කාමච්ඡන්ද ව්‍යාපාද ඇති වෙනකොට අපේ කයත් සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. අපි දන්න එක්තරා තරුණ මහත්මයෙක් හිටියා තමන් සන්තක සියලු ධනය පුද්ගලික බැංකුවක තැන්පත් කළා වැඩි පොලිය ගන්නට කියලා අන්තිමට ඒ බැංකුව කඩා වැටුණා බංකොලොත් වුණා ඊට පස්සේ අර ධනය සියල්ල නැතුව ගියා අන්තිමට එකවරම ලේ විසවුණා ලේ විසවුනේ පිටින් විස බීජයක් ගිහිල්ලා නෙමෙයි අර මානසික වැතිවිච්ච කම්පනයත් එක්කලා සම්පූර්ණයෙන් කය රෝගී කරනවා. මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාදාදියෙන් පීඩා විඳින තැනැත්තා මානසිකවත් හෙම්බත් වෙනවා, කායිකවත් පීඩා විඳිනවා. ගතින් සිතින් විඳවමින් තමයි ඒ තැනැත්තාට සසර ගමනේ නිවන් මඟ ගමන් කරන්නට වෙන්නේ. එනිසා නීවරණ ධර්ම නැවත නැවත බහුලව මතුවෙන තැනැත්තාගේ නිර්වාණගාමිනී මාර්ගය දුක්ඛා පටිපදා යම් කෙනෙකුට නීවරණ යටපත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන බොහෝ කාලයක් නීවරණ මතු නොවේ සිත සමාධිමත් කරගෙන පවත්වන්නට පුළුවන් නම් ධාන උපදවාගෙන පවත්වන්නට පුළුවන් නම් ධාන ඉපදෙන්නේ නැතත් නීවරණ යට කරගෙන පවත්වන්න පුළුවන් නම් ඒ තැනත්තාට බොහෝම සුවසේ ಗುಣධම් වඩන්නට පුළුවන් අර ක්ලේශයන්ගෙන් බාධා නොපැමිණෙන නිසා ඔය විදිහට තමයි ප්‍රතිපදාව සුඛ සහගත වෙන්නේ. ඔය විදිහට තමයි ප්‍රතිපදාව දුක්ඛ සහගත වෙන්නේ. ඊළඟට ඉක්මනින් නිවන් දකින්නවද නැත්නම් නිවන් දකින්න කල්ගත වෙනවද කියලා තීරණය වෙන්නේ කොමක් මතද? ඒක තීරණය වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම අනුවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මොනවටද ඉන්ද්‍රිය කියලා කියන්නේ? දැන් අපි ඇසට කියනවා චක්කු ඉන්ද්‍රිය. ඇයිද ඒකට ඉන්ද්‍රිය කියලා කියන්නේ? චිත්ත චෛතසික ධර්මයන්ට මූලිකත්වය ගන්න නායකත්වය ගන්න ඒවා එක් එක් පැත්තට හසුරුවන්නට සමත් වෙන ධර්ම වලට කියනවා ඉන්ද්‍රිය ධර්ම. ඇස අපේ සිතුවිලි හසුරුවන්නට සමත් වෙනවා. අපේ සිත හසුරුවන්නට සමත් වෙනවා. ඒ නිසා ඇස ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. මේ විදිහට චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන මේවා ඉන්ද්‍රිය. හැබැයි ඒ ඉන්ද්‍රිය වලින් අපි නිවන දෙසට හසුරුවනවද, අපාය දෙසට හසුරුවනවද කියලා තීරණය කරන්නට බෑ. නිර්වාණ ගාමිනී මාර්ගයේ අපි නිවන දෙසටම හසුරුවන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා බෝධිපාක්ෂික. බෝධිපාක්ෂික කියන්නේ බෝධියට පක්ෂපාත. බෝධි කියන්නේ අවබෝධය. අවබෝධය ලබන්නට පක්ෂපාත වූ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේවට ඇයිද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ඒවට පුළුවන් අපේ චිත්ත චෛතසික ධර්මයන් නිර්වාණය දෙසට හසුරවන්න දැන් පින්නතුනේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ අපි හැම හිතාගෙන හිටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙතන කෙනෙක් නැහැ ඉතින් කෙනෙක් නැත්තම් මෙතන තියෙන්නේ නාම රූප ධර්ම විතරයි. දැන් මේ නාම රූප ධර්ම ටික අපාය පැත්තට යනවද නිවන පැත්තට යනවද කියලා කොහොමද තීරණය වෙන්නේ? මේ නාම රූප ධර්මවල අර නීවරණ ධර්ම නම් ප්‍රබල වෙන්නේ චිත්තචෛසික රූප ධර්මයන් ඔක්කොම අපාය පැත්තට තමයි යන්නේ. සසර පැත්තට තමයි යන්නේ. මේ නාම රූප ධර්ම අතර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණාංග වර්ධනය වුණොත් නිර්වාණය පැත්තට තමයි මේ නාම රූප ධර්ම හසුරුවන්නේ. අන්නේ නිවන දෙසට නාම රූප ධර්මයන් හසුරුවන්නට චිත්තචෛසික ධර්මයන්ට නායකත්වය ගන්න මූලිකත්වය ගන්න සමත් වෙනවා කියන අර්ථයෙන් මේ කරුණු පහ හඳුන්වනවා මොනවා කියලාද? ඉන්ද්‍රිය ධර්ම. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඔතන අපි කරුණු හතරක් විස්තර කළා. මොනවද? විරිය, සති, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංගමයි. මෙතන තව අමතරව එකතු වෙලා තියෙන්නේ මොකද්ද? සද්ධා. සද්ධා කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරන පිළිගන්නාගත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා නම් තමයි උන්වහන්සේ දෙසූ ධහම පිළිගන්නේ. උන්වහන්සේ දෙසූ ධහම පිළිගන්නවා නම් තමයි ඒ මග ස්වාක්කාතයි කියලා ඒ මග යන්නට පෙළඹෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය ගැන අවබෝධය ගැන විශ්වාසයක් ඇතිවීම ධර්ම මාර්ගය ගැන විශ්වාසයක් ඇතිවීම ආර්ය සංඝයා ගැන විශ්වාසයක් ඇතිවීම නිර්වාණගාමිනී ප්‍රතිපදාව ගැන විශ්වාසයක් ඇතිවීම අර මුලින් කිව්ව කරුණු 8 බුද්ධාදී 8 තැන පිළිබඳව සැක කරන්නේ නැතුව විශ්වාසය මතුවෙනවා නම් එය තමයි සද්ධා. දැන් මේ සද්ධාව අපි තුල තියෙනවා. තිබුණා වුණාට එය නිවන් දකින්නට ප්‍රමාණවත් වෙන ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මාර්ගාංගයක් හැටියට ශක්තිමත් වෙලා නැහැ. කොහොමද එහෙමනම් සද්ධාව ශක්තිමත් කරන්නේ? සද්ධාවේ එක් එක් ප්‍රමාණයන් තියෙන්නට පුළුවන්. අවම වශයෙන් අපට අවස්ථා තුනක් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි අපි පුංචි කාලේ බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. උන්වහන්සේගේ රූපය දැකලා තියෙනවා. කන් කඩා වැටෙන බුදුරස් මාලාවක් විහිදෙන ඌර්ණ රෝම ධාතුවක් තියෙන කෙස් ටික හිස් මුදුනේ ඉහළට ගැට ගහලා තියෙන ලස්සන්ට සිවුරක් පෙරෝපු එහෙම බුද්ධ රූපයක් අපි දැකලා තියෙනවා. එතකොට ඒ බුදුහාමුදුරුවෝ මෙහෙම මෙහෙම ගුණවලින් යුක්තයි කියලා අහලා තියෙනවා. අන්න ඒ විදිහට රූපය දැකලා යමක් අහලා යමක් කියවලා ඇසීමෙන් කියවීමෙන් දැකීමෙන් අපි තුල යම් ඇතිවෙනා වූ සද්ධාාවක් තියෙනවා නම් ඒක තමයි මූලික වශයෙන් ඇතිවෙන ප්‍රාථමික සද්ධාව. බුද්ධ පූජාවක් දැකලා සරසලා තියනවා දැකලා බුදු ගුණ අහලා ඇතිවෙන සද්ධා. දෙවැනි අවස්ථාව තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අපි ගැඹුරින් හිතලා කල්පනා කරලා බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරන බුදු ගුණ භාවනාව. එතකොට ඒක අනුන්ගෙන් අහලා නෙමෙයි පොතකින් කියවලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ රාග, දේශ, මෝහ මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළා. අන්නේ ගැන ගැඹුරට සිතලා කල්පනා කරලා තේරුම් ගන්නකොට අපට බුදුරජාණන් වහන්සේ ගැන ඊට වඩා ගැඹුරු සද්ධාාවක් ඇති ඒ තමයි දෙවැනි අවස්ථාව. හැබැයි ඒ සද්ධාාවක් නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ. නිවන් දකින්න ප්‍රමාණවත් වෙන්නේ මොන සද්ධාවද? විදර්ශනා මූලික සද්ධාව. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දෙසූ දහම නුවණින් වැටහෙන්න වැටහෙන්න තමයි යෝ ධම්මං පස්සති තෝ මං පස්සති යමෙක් දහම දකිනවා නම් දහම Tamange නුවණට වැටහෙනවා නම් මෙතරම් ගැඹුරු දහමක් දේශනා කරන්න තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව කෙබඳු විය යුතුද කියලා අපට යම් ප්‍රමාණයකට උන්වහන්සේගේ මහා ඥාණය අල්ප මාත්‍රයෙන්වත් ස්පර්ශ කරන්නට පුළුවන්. ඒ නිසා පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය කියන මේ දහමේ මූලික කාරණා විදර්ශනා කරන්න. මොකද්ද විදර්ශනා කරනවා කියන්නේ? හේතුඵල වශයෙන් විමසා බලනවා. ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලනවා. චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලනවා. එහෙම විමස විමසා මේ නාම රූප ධර්මයන් දීර්ඝ කාලයක් අධ්‍යයනය කරනකොට තමයි අර සත්ව පුද්ගල කියන පොදු සම්මුති වලින් ඔබට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් මේ නාම රූප ධර්ම අපට ටිකෙන් ටික වැටහෙන. ඒවා ක්‍රියාත්මක වෙන සූක්ෂම ස්වરૂපයක්. ඒවා අතර පවතින හේතුඵල සම්බන්ධතාවය. ඒවා වහා බිඳී යන හැටි, දුක් ඇති කරන හැටි, අනාත්ම ස්වરૂපයෙන් යුක්ත වන හැටි අපට වැටහෙන්නේ ඔය විදිහෙන් බලන්නට උත්සාහ කළොත්. අන්නේ විදිහට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ නාම රූප ධර්මයන් කලක් විදර්ශනා කරනකොට ඒ තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන පැහැදීම තමයි විදර්ශනා සංප්‍රයුක්ත සද්ධාවයි කියලා අන්නේ සද්ධාව තමයි දහම දකින්නට දහම අවබෝධ කරන්න කෙලෙස් නසන්නට අපට උපකාර ඉතින් ඔය කියන සද්ධාව අවදි වෙන අවදි වෙන තරමට අපේ සිත නිර්වාණගාමිනී මාර්ගය තුල ඉදිරියට යනවා. ඊළඟට විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණාංග අවදි වෙන අවදි වෙන තරමට වැඩෙන වැඩෙන තරමට අපේ සිත නිර්වාණගාමිනී මාර්ගය ඉදිරියට යනවා. මේ කියන ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩා ශක්තිමත්ව දියුණු කරලා තියනවා නම් ඒ තනත්තා කිප්පා විඥා වහා නිවන් අවබෝධ කරන්නට සමත්යි. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැතිනම් ගොඩක් දුර්වල නම් ඒතනත්තාට බොහෝ කාලයක් ගත වෙනවා නිවන් අවබෝධ කරගන්න. සම්මා සම්බුදු කෙනෙකුට පුළුවන් ඕනෑම කෙනෙකුන් සම්බන්ධව මේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියද නැද්ද කියලා බලන්න එහෙම දකින්නට පුළුවන් විශේෂ ඥානයක් බුදුවරුන්ට තියෙනවා ඒ කුමක්ද ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥාන එනිසා සම්මා සම්බුදු කෙනෙකුට හරියටම කියන්න පුළුවන් මේ තනත්තාට මේ භවයේ සෝවාන් වෙන්න පුළුවන්ද? සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් කවර කමටහනක්ද යෝග්‍ය වෙන්නේ? හරියටම උන්වහන්සේට දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරයත්තතා ඥාණයෙන් මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ගුණාංග කොතෙක් දුරට වැඩිලා තියද නැද්ද කියලා දකින්නට පුළුවන් නිසා. ඉතින් අද බුදුවරු නැති නිසා අපට ඒක අහගන්නට කෙනෙක් නැහැ. අද ඉන්න ගුරුවරුන්ට අපේ සිත විනිවිද දකින්නට පුළුවන් අය අපට හොයාගන්නට පහසු නෑ. අද ඉන්න භාවනාචාර්යවරු අපට උපදෙස් දෙන්නේ උන්වහන්සේලාගේ අත්දැකීම් මත උන්වහන්සේලාගේ ශක්ති ප්‍රමාණය. ඉතින් ඒ නිසා උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඇතිව අපි අප විසින්ම උත්සාහ කරන්නට ඕන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න ඒවා දියුණු කරන කරන ප්‍රමාණයටයි නිවන් මඟ අපි ඉදිරියට යන්නේ නිවනට සමීප වෙන්නේ යම් කෙනෙක් හිතනවා නම් මම මේ ජීවිතේම නිවන් දකින්න ඕන මේ ජීවිතේම සෝවන් වෙන්න ඕන කියලා එහෙම හිතුවට විතරක් ප්‍රමාණවත් නෑ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕන නීවරණ ධර්ම යටපත් කරන්න ඕන එතකොට නීවරණ බහුල වෙන්න බහුල වෙන්න ප්‍රතිපදාව දුක් සහගත වෙනවා නීවරණ අඩු වෙන්න අඩු වෙන්න ප්‍රතිපදාව සුඛ සහගත වෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න දියුණු වෙන්න අපේ නිර්වාණගාමිනී මාර්ගය වේගවත් වෙනවා ඉන්ද්‍රිය ධර්ම දුබල වෙන්න දුබල වෙන්න නිවන් මඟ බොහෝම කල්ගත වෙනවා ඒ අනුව එකම නිර්වාණගාමිනී මාර්ගය කොටස් හතරකට බෙදෙනවා දුක්ඛා පටිපදා දන්දා විඥා ප්‍රතිපදාවත් දුක් සහිතයි අවබෝධයටත් කල්ගත වෙනවා එයි නීවරණ ධර්ම වැඩි නිසා දුක් සහිතයි ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැති නිසා කල්ගත වෙනවා දෙවැනි අවස්ථාව දුක්ඛා පටිපදා කිප්පා විඥා. නීවරණ බහුල නිසා ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි ඉන්ද්‍රිය වැඩිලා තියෙන නිසා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න. තුන්වෙනි අවස්ථාව සුඛා පටිපදා දන්දා විඥා. නීවරණ අඩුයි. ඒ නිසා ප්‍රතිපදාව සුඛ සහගතයි. හැබැයි ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒ නිසා කල්ගත වෙනවා නිවන් අවබෝධ කරගන්න. හතරවෙනි අවස්ථාව තමයි සුඛා පටිපදා කිප්පා විඥා. එය තමයි විශිෂ්ටතම ප්‍රණීතම වඩා වැදගත් අවස්ථාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපි බොහෝ දෙනා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනකොටත් එහෙමනේ ප්‍රාර්ථනා කරන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරගන්න. එතකොට ප්‍රතිපදාව සුඛ සහගත වෙන්නේ ඇයි? නීවරණ ධර්ම යටපත් වෙලා තියෙනවා. ඉක්මනින් නිවන් අවබෝධ කරන්නේ ඇයි? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩා ශක්තිමත්ව වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අසු දහම් කරුණු හැම දිනාටම මනවින් ධාරණය කරගෙන නීවරණ ධර්ම යටපත් කරමින් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරමින් සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මාන්න පෙරම පවුලේ පින්වත් පිරිස සහ නෑදෑ හිත මිත්‍රාදීනොත් ඒ වගේම අරිය මග්ග සේනාසනයේ දායක පිරිසත් විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙනවා මීට වසර ගණනාවකට පෙර මිය පරලෝ ගිය එම්.එම්. ජිනානන්ද සහ එඩ්වින් සෙම්බප්පෙරුම පියවරුන් දෙපළට සහ පවුලේ මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින අනුලා යටිගම්මන සහ යසවතී සෙම්බක් පෙරම මෑණිවරුන් දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සියලු දෙනාගේ ධර්මඥානෙ දිනු කර ගැනීමටත් ලෞකික ලෝකෝත්තර અભිවෘද්ධිය සලසා ගැනීමටත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම විශේෂ පුණ්‍ය ආනුමෝදනාවක් කරනවා මෙම පුණ්‍ය භූමිය පූජා කරන්නට යෙදුණු බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් මෙම ස්ථානයේ અભිවෘද්ධියට කැප වූ සියලු පින්වතුන් සහ මෙම කුසල් අරමුණ සාර්ථක කර ගැනීමට දායක වූ විජය බාසුබ සාධක සමිතිය තේස කාර්ය මණ්ඩලය සහ නොඑක් ආකාරයෙන් දායක වුණු සහාය වුණු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් ඒ හැම දිනාගෙම යහපත් ප්‍රාර්ථනා සඵල වේවා කියන ආශිර්වාදයත් එක්ක අද පින්කමෙහි දායකත්වයෙන් දරන්නේ ඒ පින්තුන් අද හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම තුළින් ධර්ම දානමය මහ කුසලයක් සිද්ධ කරගත් අය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. ඒ වගේම ධර්ම පරිස්කාර ආදී පූජා කිරීමත් ජීවිතේ සැප ලැබෙන පින්කම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා මේ සෙනසුන ආරක්ෂා කරන ඒ වගේම අතිගෞරවනීය අපේ කඹුරුගමුවේ විමල රත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු නේවාසික ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරන අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන මාන්න පෙරම පවුලේ පින්නතුන් සහ අරිය මග්ග සෙනසුනේ දායක පින්නතුන් සුරකින්න මේ හැම දිනම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට යෙදුණු ජිනානන්ද පියාණන් එඩ්වින් සෙම්බා පෙරුම පියාණන් ඇතුළු හැම දිනාගේම පරම්පරාවල මිය ගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා මේ ඉඩකඩම් අයිතිව ඉඳලා මියගිය යම් කෙනෙක් වෙත්නම් මේ පින්කම් වලට දායක වෙලා සම්බන්ධ වෙලා දායක සභාවේ දායකත්වයේ දරමින් ඉඳලා මියගිය යම් තාක් කෙනෙක් වෙත්නම් මේ සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා විශේෂයෙන් අපවත් වී වදාළ නාවිනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ ස්වාමින් වහන්සේලාත් ඒ දායක පින්නතුණුත් ඥාතීනුත් සසර සුවපත් කරගනිත්වා සුවසේ පාරමී ගුණධම් සපුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද කඹුරුගමේ විමල රතන ස්වාමින් වහන්සේ ඇතුළු සෙනසුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් අද දවසේ දායකත්වයෙන් දරන මාන්නප් පෙරම පවුලේ පින්නතුන්ටත් ඒ වගේම විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන අනුලා යටිගම්මන මෑණියන් යසවතී සෙම්බා පෙරම මෑණියන් ඇතුළු ඒ පවුල්වල සෑම දෙනාටමත් අරිය මග්ග සේනාසනී දායක පින්නතුන්ටත් අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි හැම දෙනාටමත් නොඑක ආකාරයෙන් මේ පින්කමට සහසම්බන්ධ වන උපකාර වුණු සෑම දෙනාටමත් පටිගත කිරීම කරන සියස කාර්ය මණ්ඩලය ඇතුළු සෑම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි